අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද කිචේ 57 වෙනි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවටයි අපි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊ වගේ වෙලාව ගන්න අවශ්‍ය නෑ මේ හඳුන්වා දීමක් කරන්න අපි හඳුන්වා දීපු කාරණා මතින්ම ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තරංගයෙන් ඉල්ලා සිටිමු ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 11ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන අදිෂ්ඨාන කොට දකුණ වම වශයෙන් පියවර තැබුවෙමි. ඔසවනවා, තබනවා වශයෙන් සිතමින් සක්මනේ යෙදුණෙමි. දකුණ වම වශයෙන් පාදය ලනුපැදුරේ ස්පර්ශ වන විට පැදුරේ දැනෙන ගොරෝසු ස්වභාවය හා පාදයේ දැනෙන මොලොක් ගතියේ වෙනස දැනෙනවා. পায় ඔසවන විට পাයට දැනෙන්නේ සිසිලසක්. වම් පාදයේ යටිපතුලට වඩා උණුසුමක් පිටපතුලට දැනේ. දිගටම සක්මන් කරන විට පතුල් දෙකේ ගැටීමට වඩා ප්‍රබලව මුළු කකුල් දෙකම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන බවක් වැටහෙනවා. තුනටිය ප්‍රදේශයේ තද ගතියක් දැනේ. පියවර තැබීම වේගවත් වන බවක් දැනෙනවා. ඊතා පහසුවෙන් ඉබේම වාගේ පියවර තැබෙන අවස්ථා ඇත. අත ඉදිරියට හෝ පසු පසට බැඳගෙන සක්මන් කිරීමේදී උරහිසේ වේදනාවක් දැනෙනවා. සමහර විට එවිට අත් දෙක පහතට සිටිනසේ තබාගෙන සක්මන් කරන විට ඇඟිලි සිට ඉහළට හිරිවැටීමක් දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මට සක්මන් භාවනාව දියුණු කර ගැනීමට උපදේශක් ලබා දෙන මෙන් යටහත්ව ආයාචනා කරමි ඔබ වහන්සේ සුවපත් වේවා ඔබගේ ආගෙන ඉන්නකොට පේන්නේ නිකන් කොන්දේ අමාරුවක් තියෙනවා අතේ උරයිස් බර එනවා හිලි වැටෙන ගති තියෙනවා පිටිපතුල රස්වි දැනෙනවා යටිපතුල තුම්සුම දැනෙනවා කියලා නිකන් හරියට කරදරයක් හිතට කයට හිරිහැරයක් වගේ. නමුත් මම වැඩි වැඩියෙන් දැනනවා වැඩි වැඩියෙන් සතිය තියෙනවා. මේ දැනෙන්නේ කයට සතිය ආපු නිසා. ඉතින් ඒ නිසා තවදුරටත් මේවා සක්මන් කරනකොට තව තවත් වැඩිපුර දැනෙනවා නම් ළඟ ළඟ දැනෙනවා නම් උත්සන්නව දැනෙනවා නම් ඒ තරමට සතිය වැඩි. ඒ නිසා මේ දැනෙන ටිකත් දැනට තියෙන සතිය නිසා දැනෙන්නේ. මීටත් වඩා මුළු කයම සිදුවෙන පුංචි පුංචි කුඩා අණු කුඩා සියල්ලම දැක් ගන්නා සුළුට සාදර හිතක් ඇති කර ගන්නවා නම් අනුග්‍රහ කරන හිතක් ඇති කර ගන්නවා නම් අපේ හිත පිට මොනම දෙයකටවත් යන්නේ නැතුව කයේ දේවල් වලට පමණක් දැනේ. ඒ දැනෙන දේවල් හැපම නෙවෙයි. ඒව දරත තමයි පරිලාහ තමයි. නමුත් සතුටක් තියෙනවා. දැනෙන්නේ කයට සතිය ආපු නිසායි කියලා. ඒ නිසා කයට හිත ගත්තාම දැනෙන දේවල් සැප බලාපොරොත්තු වෙන්න එපා. දැනෙන දේවල් ළඟ ළඟ වැඩිපුර එක දිගට වැඩෙනවයි කියලා කියන්නේ සතිය ළඟ ළඟ එක දිගට තියෙනවා කියන්නේ. ඒක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ඔය ලියලා තියෙන විස්තර කිරීම ක්‍රමය හරි. තවත් උත්සන්නව බලන්න, තවත් ආසන්නව බලන්න, පේන දේ තැපම ඉල්ලන්න එපා. මොන දේ හරි පේන්නේ සතිය නිසයි කියලා හිතාන ඉදිරියට යන්න ඕන. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙහි පැමිණි පළමු දිනයේ ලැබුණු උපදෙස් අනුව සක්මන් භාවනාව හා පර්යංක භාවනාව කරගෙන යාමට උත්සාහ කළෙමි. මෙම යෝගියාට දැනට අවුරුද්දකට පෙර සිට දකුණු කණෙන් පහත සඳහන් සූත්‍ර හා ගීත ඇසේ. 1 රතන සූත්‍රය 2 තුන් සරණය 3 ජයමංගල ගාථා 4 බුද්ධං බුද්ධං ධම්මං ධම්මං පහ ඉපිද මැරේ යලි ඉපදේ මෙම తත්වය කවදා කොයි මොහොතේ ඇති වුණාදැයි නොදනිමි. මුලදී මේ යෝගියා සිටුවේ අහල පහල ගෙවල් වල රේඩියෝ හා රූපවාහිනී වලින් එන ශබ්දයන් කියායි. යෝගියාගේ කනෙන් මෙය ඇසෙන බව දැනගත්තේ දැනට මාස 8කට පමණ ඉහතදී. බටහිර වෛද්‍යවරියක් පැවසුවේ මානසික ලෙඩක් කියායි. ඒත් භාවනාව දිගටන දිගටම කරගෙන යමි. ഘോഷාකාරී පරිසරයකදී හා යෝගියා කතා කරන විට බණ අහන විට මෙසේ ඇසෙන්නේ නැත. හුදකලාව සිටින විට නිතරම ඇසේ. දවසේ වැඩි වේලාවක් සංගීත වාදනයක් ඇසේ. ඊයේ දවස තුල සතිය පවත්වා ගැනීමට පර්යංක සක්මන් භාවනාව කිරීමෙන් උත්සාහ කළා. සක්මන් භාවනාව කරන විට එය එය යටපත් වන බවක් පර්යංක භාවනාවේදී බොහෝ වේලාවක් සතිය පවත්වා ගැනීමට උත්සාහ කිරීමට සිදුවේ. උච්චර ඉදිරිපත් කිදි මෙච්චර පැහැදිලි නෑ. කෙසේ නමුත් අර මේ වගේ ශබ්ද ඇහෙන්න පුළුවන්, ආලෝක පේන්න පුළුවන්, සහැල්ලු ගති දැනෙන්න පුළුවන්. කම්පන චංචල සමාන සමිනවසේකේ තව කොටසක් තියෙනවා යෝගියාගේ ප්‍රශ්නය භාවනාව මගින් මෙයට විසඳුමක් තිබේද? දෙක ඇසෙන දේ අරමුණු කිරීම සුදුසුද? තුන මෙවැනි தත්වයන් ඇතිවන්නේ මානසික රෝගයක් නිසාද? හතර යෝගියා ගිය ආත්මයේ කළ කර්මයක්ද? මෙම ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම ඉක්මන් භවයකදී නිවන් සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමි. ත්‍රිවන් සරණයි. භාවනාදී මේ වගේ ලැබෙන දේවල් ගැන හීනපලාපල බලන්නයි, කර්ම ශක්ති බලන්නයි ගියොත් කවදාකවත් අර සතිය පිහිටව ගන්න හම්බ වෙන්නේ නැහැ. එක්කෝ හිතන රත්න සූත්‍රය දැනෙන්නේ ආශිර්වාදයකට කියලා. එහෙම නැත්නම් භූත දෝෂයකට කියලා හිතනවා. මේවා තියේදී තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ඇවිදිද්දී ඇවිදින බව දැනගන්න පුළුවන්ද කියලා මේ ඇහුනට නැහැ වගේ ඉන්න කියලා බුදුහාමුදුරුවෝ දීලා තියෙන උපදේශය අනුව කටයුතු කරනවා මිසක්කා මේ ඇහෙන දේවල් දිගේ යන්න යන එක තමයි පිස්සු ලෝකේ හැටි. ඒකට අහලා පාරේ ඉන්න කට්ටියත් පිස්සු ඇද්දලනවා. ඒ වටේටත් ඉන්න පිස්සුමනේ. ඒ නිසා බලන්න අපිට ඉස්සල්ලා එකනා කිව්වා වගේ මේ විවිධ දේවල් දැනෙනවා. කනට සද්ද ඇහෙනවා. කනට සද්ද පිටින් ඕන්නේ නැහැ. එයා හදාගෙන අහනවා. ශරීරයට පිටින් අරමුණු ඕන්නේ නැහැ. එයා හදාගෙන විඳිනවා. දිවට රස මුහින්වත් ඕනේ හදාගෙන රස බලනවා. නාසයට ගඳ සුවඳ ඕනේ හදාගෙන බලනවා. මේ මෙව හදන එක තමයි අපි මනෝ විකාර කියන්නේ ප්‍රපංච කරනවා කියන්නේ. අන්න ඒ වෙනුවට බලන්න ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන ශබ්ද එහෙම මේ සංගීත රාව තිබුණට තමයි ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? දැන් ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්ද? මේක ගණන් ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. සක්මන් කරනකොට නම් යටපත් කරන්න පුළුවන් බවක් කියලා තියෙනවා. ඒක ඉතින් හිතලා බලලා ගන්න ඕනේ වාක්‍යත් පිරිසුදුව ලියවිලා නැහැ. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ප්‍රകൃති අරමුණට හිත දාගෙන ඉන්න. ඒතකොට මේක ගණන් ගත්තොත් වැවෙනවා. පිස්සු හොඳ ඒක තමයි හැදෙන්නේ. ඉතින් හැම කෙනාම හිතනවා මේකේ පණිවිඩයක් ඇති කියලා. ඉතින් ඕක වුණා නම් කතෝලික මිනිසෙකුට යා කියાવી අල්ලාහු අක්බර් කියලා සත්‍යයක් මට ඇහෙනවා. කිය. කතෝලික මිනිස්සුන්ට කිව්වනම් කියාවි දෙයයන් ආශ්‍රය මට කතා කරනවා කිය. Hindu මිනිස්සුන්ට ආවනම් කියාවි Hindu මන්ත්‍රයක් ඇහෙනවා බ්‍රහ්මන් නැවිල්ලයි කිය. බෞද්ධයෙකුට ඇච්චාම කර්ණ මිත්‍ර සූත්‍රය ඇහෙනවා. ඒ තම තමන්ගේ පිස්සු හැටියට තමයි ඇහෙන්නේ. ඉතින් ඒකේ ආදර්ශයට ගන්න තියෙන එක ඇහෙද්දී තමන්ට තමන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව, ඇවිදින ඉරියව්ව ඉඳගෙන ඉන්නවා නම් ආස්වාස ප්‍රසවාසය නැත්නම් බිම්බි මැකිලිම දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් සක්මන් කරනකොට ඇවිදිනවා කියන එකට අමතරව තමයි මේ වමි බර තියෙන්නේ දකුණේ බර තියෙන්නේ කියලා දැනගැනීමේ වැඩපිළිවෙලට මේක බාධා කරනවාද කියලා ඒ ලියපු එකනා කැමැතිද සභාවට තමන්ගේ අත්දැකීම හෙළි කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මට ඒ தත්ත්වය දැනගත්තට පස්සේ ඇත්තටම මම අමතක කරලා ඒ භාවනා කිරීම කටයුතු කරනවා. නිකන් ඉන්න වෙලාවෙදී තමයි මට ඒ සද්ද දැනෙන්නේ. නිකන් ඉන්න එපා මොනවා හරි ඇඳගෙනම ඉන්න ඕනේ. නිකන් ඉන්න එපා. කොයි වෙලාවෙ හරි ඇඳගෙන ඉන්නවා කියන එක අඳන්නේ ඉරියව්වට හිත දාගෙන ඉන්න. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරෙක් කියන්න එපා නිකන් ඉන්නවා කියලා වෙලාව. හැම වෙලාවෙම අරමුණකට හිත දාලා තියන්න. තේරෙයි කවදා හරි මේ යන්ත්‍රේ පවත්තන්න අපි ඕනේ නැහැ. කනට ශබ්ද අදාගෙන අහන්න කන දන්නවා. දිවට රස හොයාගෙන ඉන්න දිව දන්නවා. මොළයේට කල්පනාවල් හොයාගන්න මොළයේ දන්නවා. ඒවට අපි ඕනේ නැහැ. ඒ බව තේරෙන්නේ භාවනා කරන කෙනාට විතරයි. එහෙම නැත්නම් අපි දන්නේ මේ මම තමයි ඔක්කොම මේවා කරවන්නේ. මම තමයි මේකේ වේදකයා, මම තමයි මේකේ විදහායකයා, මම තමයි මේකේ මේ නිමේ නේවාතිකයි කියලා හිතනවා නෑ කාගේදෝ ජවනිකාවක් නටන වේදිකාවක් තියෙනවා. ඒ වෙනුවට බලන තමන්ගේ අරමුණට හිත දාන්න මෙතන අරමුණ කියන්නේ ඇවිදින වෙලාවෙදී මම හිටගෙන ඉන්නේ වෙයි ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් සද්දේ ඉච්චාවේ ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් අනික ඕනම වෙලාවක සද්ද එනකොට දැනගන්න මේකට එකයි කරන්න තියෙන්නේ මගේ ඉරියව්වට හිත දාන්න. ඒකට ඉරියව්ව හිත දැමීමට මේක බාධා කරනවා විතරක් අපේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඒකට බාධාවක් නැත්නම් මේක සතිය තියෙන බවට ඉරියව්වට හිත දාන්න කියලා ආරාධනා කරලා ගන්න ආරාධනා කරන්න ආපු දේව දූතෙක් විදිහට සලකන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසරක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ උපදෙස් අනුව ආනාපාන සති භාවනාව වඩමි. මේ වන විට සක්මන් භාවනාව හා පර්යංක භාවනාව යන දෙකම තරමකට දියුණු වී ඇතැයි සිතේ. සක්මන් භාවනාව තෙරුවන් සිහි කොට කයට සිත පිහිටුවා කෙලෙස් තවන වැර ඇතිව සිහියෙන් නුවණින් යුතුව මා දැන් මෙතන යනුවෙන් සිහි කොට දකුණ වම දකුණ ආදී වශයෙන් පොළොවේහි යටිපතුල වදින ආකාරය සිහියට ගනිමි. මෙසේ පියවර තබමින් යන අතර සිතුවිලි, ශබ්ද ආදිය දැනුන විට ඒවා මෙනෙහි කර ඉවත් කරමි. මෙසේ කරගෙන ගොස් අදවන විට සිත යටිපතුල් දෙකට මාරුවන බව පමණක් දැනෙමින් සිත එකඟ වී සතිමත් වේ. සක්මන් සක්මන අවසානයේ පර්යංක භාවනාවට ඉඳ ගනිමි. පර්යංක භාවනාව භාවනාව ආරම්භ කොට දෙනිත් පියාගෙන ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා කොට ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. ඒ සමගම ආස්වාස ප්‍රස්වාස සංසිඳී ඇත. කිසිම අරමුණක් නැති නිහඬ ලෝකයකි. ඒ දෙස නිහඬව බලා සිටිමි. වරින් වර සිතුවිලි ඉඳ හිට පැමිණියයි. මෙසේ වසරක පමණ කාලයක් මම භාවනා කරමි. මේ අතරතුර ශරීරයේ විවිධ චලන වේදනා උල්වලින් පහර දීම් ආදිය දැනී නැති වී යන ස්වභාවයක් ඇත. පර්යංකයේදී මගේ මුළු ඇඟම වේවුලමින් ශරීරය ඇතුළත කුඩු කුඩු වෙමින් ඉහළට යනු දැනුනි. මෙසේ බොහෝ වේලාවක් පැවතුනි. මෙවැනි අවස්ථාවල මම සිතන්නේ මෙය කරන්නෙක්ද නැත, කරවන්නෙක්ද නැත හුදෙක් නාම රූප විඥාන ක්‍රියාවලියක් පමණක් ඇත්තේය. අනිත්‍යයි දුකයි අනාත්මයි යනුවෙන් මෙනෙහි කරමි. නැවත හුස්මට සිත තැබූ ගමන් අරමුණු නැති ලෝකයකට පිවිසෙමි. කොතෙක් දුරට මෙය නිවැරදිදයි නොදනිමි. තව දුරටත් භාවනාව දියුණු කර ගැනීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා. අපි මේක නත් උසාවියට කැඳවන්න ආසයි මට. මේ විදිහට අරමුණු නැතිව පවතින සතියත් අරමුණක් සහිතව මූල කර්මස්ථානයේ හෝ හිතවිලි යන්තම් යනින වෙලාවේ පවතින සතියයි කියන මේ දෙකෙන් වඩා හොඳ වඩා ප්‍රිය වඩා ප්‍රනීත එක කොයි එකද කියලා ඒ දෙක අතර වෙනසක් අපිට සබාවට කියන්න පුළුවන්ද කියලා මම කැමැති දැනගන්න මේ ලියපු එකනවා. අතීස්වාන හරි මේ අදහස් දක්වන්න කැමති නැහැ. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මේක ලියලා තිනවා වෙලාවකට මොනවාක්වත්ද බොහොම අරමුණු නැති වෙලාවේ පවතින සතියක් තියෙනවා සමාහලාට යන්තම් එනේන හිතවිලි තියෙනවා යන්තම් නැත්තම් අරමුණ පේනවා එනට අරමුණු නැතුව පවතින සතිය සහ අරමුණු ඇතුව පවතින සතිය කියන මේ දෙකෙන් කොයි එකටද Taman වඩා මනාප නැත්තම් වඩා රුචි වඩා ප්‍රිය කියලායි මං අහන්නේ අරමුණ නැතුව තියෙන සතිය. ඔය අරමුණ නැතුව තියෙන එක ආධුනිකයෙකුට ඇත්තටම ඊයේත් මතක් කරලා දුන්නේ ඒක වැඩි වෙලා ඉඳලා ඒක පట్టල කරගන්න ඕනේ. එතකොට දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ කාමයට නෙවෙයි. අපි ළඟ තියෙන්නේ රූපේ සහ අරූපේ දෙක අතර කාම ලෝකේ අපි ඉක්මවලා රූපේ තියෙනවා අරමුණ තියෙන වෙලාව. අරූපේ තියෙනවා අරමුණ නැති වෙලාව. මේ දෙක අතර තියෙනවා හිතේ තාමත් මේකට වැඩිය මේක හොඳයි කියලා. භාවනා කරලා කරලා කරලා අරමුණ තිබුණත් එකයි නැතත් එකයි කියලා දෙකටම නොසලෙන මනස එන එක තමයි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්න තියෙන දේ. නිසා පුළුවන් තරම් ඉන්න බලන්න අරමුණ නැතුව. ඒක ඇති ප්‍රශ්නයක් නෑ මොකද ඒක කෙලස් නැති තත්ත්වයක්. නමුත් ඊට පස්සේ අරමුණක් එනවයි කියලා තරහ වෙන්න එපා. ඒකේ ඉන්නේ මොකක් හරි හේතු ධර්මයකට ඵල ධර්මයකට තමයි බලන්න ඉන්නවා. ඒකට හිතවිල්ලක් එයි යයි. ආශ්‍රත් ප්‍රසාරිතේ යයි. වෙන මොනවා එකක් ඇවිල්ලා යයි. එතකොට අරමුණක් එනකොට සතුට වෙන්නත් එපා යනකොට කනගාටු වෙන්නත් එපා නැත්නම් එනකොට කනගාටු වෙන්නත් එපා යනකොට සතුට වෙන්නත් එපා මේක දිහා බලනකොට පෙනේවි මොහොත තියෙනවා මොහොතේ රැලි නගිනවා නගින රැලි වගේ තමයි අරමුණු ඉතින් ආ එන්නේ මම කියලා නෙවෙයි මොහොතෙන් මතුවෙන රැල්ල මොහොතට දියාරු වෙලා අන්න වගේ මේ දෙක දිහාම අරමුණු ඇති සහ නැති දෙක දිහා විශේෂයක් නැති වෙනකම් මනාපමනාප දෙක නැති වෙනකන් රුචි අරුචි දෙක නැති වෙනකන් භවනා කරන්න. හොඳයි. එහෙම කිව්වහම තේරෙනවද? එහෙමයි සර්. කියන්න බලන්න කියන්න බලන්න ඔය කටහඬෙන් මොකද තේරුනේ කියලා? වඩා හොඳයි අරමුණ නැතිව ඉන්න එක අරමුණ නැතිුනේ කියලා හිතන අරක් කරගන්න නැතුව ඒක කරගෙන යන විදිහට කරන්න. දෙකටම සමහිතක එනකන්. මේකෙන් තමයි එන්නේ අපි ඔය එනේන අරමුණට නටන්න එපා. ආවයි කියලා කලබල වෙන්නත් එපා. අරමුණ නැති එකට සතුටු වෙන්නත් එපා. නැත්නම් අනිත් පැත්තත් එපා. ඒ එන්නේ හේතුඵල ධර්මයකට කියලා. මේ හේතුඵල ධර්මයට ඉඩ දීලා යන්නරන එකයි තියෙන්නේ. ඒතකොට ඒ ධර්මය අපිට උගන්වනවා. මේක වේවා මේක නොවේවා කිව්වොත් එම අපිට හේතුඵල ධර්මයක් තේරෙන්නේ නැහැ. අපිට තාම තියෙන රුචි අරුචිකම්. ඒකට අපි තව සංස්කාර රැස් වෙනවා, කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකරගෙන ওই යන නාඩගමට යන්න ආරියි. දේශ බලාගෙන ඉන්නවා. සියල්ල සිදුවන්නේ ලෝකේ හේතුවක් සහ ඵලයක් කරනවා එන අරමුණක් ආපු වෙයි. එන විදිහකට පළච්චාවයි. ඒකට පේනවා මේ කිසිම අරමුණට කිසිම බෙහෙත් කරන්න ඕනකමක් නැහැ සනීප වෙන්න. බෙහෙත් කරොත් අරමුණ අතර වෙනවා. අපිට එන ලෙඩ වගේ. බෙහෙත් කිරුවොත් ලෙඩේ දිග්ගැසෙනවා. එහෙම නැත්නම් එක්කෝ මැරෙයි එක්කෝ සනීපෙයි. ඔය එහෙනේ හිම්බිරිස්සාට වෙදකම් කිරුවොත් දවස් 6ක් යනවා කියලා තියෙනවා. වෙදකම් නොකර හිටියොත් දවස් 4ෙන් සනීප වෙනවා. ඒක වෛද්‍ය සාහිත්‍යයේ පිළිගත්ත මතයක්. වෙදකම් කිරිල්ලෙන් තමයි මේ ලේඩ අපි නතර කරගන්නේ. ඒ නිසා මේ වගේ අරමුණු එන්නේ ආදේ. යන්නේ පළච්චාය දේශ දිහා බලාගෙන ඉන්න ඕනේ. දැන් කොන්නේ හොඳට මිදිලානේ තියෙන්නේ. දැන් වැඩි කාලයක් නෑ දෙල්ලම් කරා. එන්නේ එක ආදෙන් අනේක පළච්චාවයි කියලා බලාගෙන ඉන්න නිකන් පොට්ටෙක් බලනවා වගේ. එන දේවල් වලට අහුම්කම් දෙන්න බීරෙක් අහුම්කම් දෙන්නවා වගේ. ඒක තමයි තේරෙන්නේ. එහෙම වෙනවනම් ආතතියක් නෑනේ. ආවයි කියලා කනගාටුවක් හෝ ගියයි කියලා පශ්චාත්තාවයක් නැත්නම් අරමුණ ආවට අපි gadu ගැනෙන්න දෙයක් නැහැ. අපිට සැලෙන්න දෙයක් නැහැ. ඒ නිසා පාඩම තමයි අරමුණ ඇතුව තියෙන සතියත් අරමුණ නැතුව තියෙන සතියත් දෙකටම සමහිතින් බලන්න කියන එකයි කියන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේට ආදුනිකයෙක් වෙමි පර්යංක භාවනාවේදී මම දැන් මෙතන යන අත්දැකීමේ හිත තැම්පත් කර ගතිමි. නමුත් ආනාපානයේ හෝ පිම්වීම හැකිලිම දැනුනේ නැත. මද වශයෙන් හුස්ම දැනුණු මොහොතක උඩුතොල මත සිහිය පිහිටුවාගෙන සිටින විට අතපය පිළිබඳ දැනීම අඩු වී ගොස් කුහරයක් වැනි හිස් තැනක ඉන්නා බව දැනුනි. එය සුවදායක විය. ඉන්පසු කිසිම අවස්ථාවක එම අත්දැකීම හෝ ආනාපානය හෝ නොදැනී විටක පිම්බීම හැකිලිම මද වශයෙන් දැනේ. මේ නොදැනීම තුල මට භාවනාවේ ඉදිරියට යා හැක්කේ කෙසේදයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. සක්මන් භාවනාව දෙපා මාරුවෙන් මාරුවට පොළවේ ගැටෙන අයුරු වෙත සිත පවත්වමි. සිතුවිලි එපමණ බාධා නොකරයි. සතිය හොඳින් වැඩි. එපමණයි සාමි. ඔයකදී අර පළවෙනි එකේ භාගයට චිත්‍ර ඇඳලා තියෙනවා සම්පූර්ණ චිත්‍ර නෑ. මේ එක සැරයක් විතර වගේ හිතනකට කොහරකට වගේ ගියා කියලා දාන ඊට පස්සේ දැනුනේ නෑ කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා ඒ වගේ හිතනකට කොහරට යෑමෙන් භවනා දියුණු වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ නැවත නැවතත් නැවත නැවතත් හිතනකට යන කෙනෙකුගේ නම් ප්‍රශ්නේ සාධාරණයි. නැත්නම් එක සැරයක් මේ ගිහිල්ලා ආපු කෙනෙක් ඒ හරහා භවනාව කොහොමද දියුණු වෙන්නේ කියලා අහනකොට ප්‍රශ්නෙට පදනමක් නැහැ. ඒක නිසා හිතෙන්ට යන්නේ වලච්චාවයි. ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ආනපන්නේ ලාවට පේන්නේ බෙනිච්චාවයි. පිම්බි මැකිනම පේන්නේ නොපෙනෙන පෙනෙන හෝ නොපෙනිච්චාවයි. Taman සතියෙන් ඉන්න බව දන්නවද කියලා බලන්න. මම මේ මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට අසතියක් සීමුර්ජාවක් නැහැ. සීහ තියනයි කියලා ඒ බව දන්නවා නම් ඒ බව දැනගන්න මොකක් හරි සංඥාවක් හැම කෙනෙකුටම හැම වෙලාවෙම නිකුත් වෙනවා. ඒක ඉඳගෙන ඉන්න බව වෙන්න පුළුවන්, ආනාපාන වෙන්න පුළුවන්, පිම්බි බැක්ලි වෙන්න පුළුවන්. ඒ නිසා මේ පේන්නේ නැති අරමුණු ගැන තැවෙන්න එපා. පෙනෙන්නේ මොකද්ද? දැනෙන්නේ කොහොමද? දන්නේ කොහොමද කියන එක බලන්න. එතකොට Tamanට තේරෙන්න පටන් අරගනි. දැනීම තියෙන වෙලාවට සාපේක්ෂව නොදැනීම කියලා එකක් හිතේ තියෙනවා. නොදැනීමට සාපේක්ෂව තමයි දැනීමක් හිතට ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට දැනෙන දේ ඔක්කොම දිහා බලන ඉන්නකොට අපි ඉවර වෙන්නේ බොහෝ විට නොදැනීමෙන් තමයි. ඒක නිසා ඒක දන්නා දේවල් ගෙවන් වෙච්ච බවට ලකුණ තමයි නොදන්න දේ. නමුත් ඒකට පොඩි කොස්සක් තියෙනවා පරහක් තියෙනවා. ආය ආරමුණ වෙනකොට ඊට පස්සේ හිතට නරක හිත නරක වෙන්න පුළුවන් අපරාධය අර නැති වෙයි. ඉස්තන නැතුණයි කියලා ඒක කරන්නත් එපා. ඒකයි මම මේ අම්මට මතක් කරේ. ඉස්තනට යනවනේ පළච්චාවයි. වෙන අරමුණක් එන්නේ ආපු දාවයි. අරමුණක් නැත්නම් නිකන් හිටපොදා. තමන්න තියෙන මේ දිහා බලලා මේකෙන් හිත පීඩා ගන්න නැතුව හිත කරදර ගන්න නැතුව මේකට එහෙම යන්නදලා බලන්න පුළුවන් නම් ඒකට ධෛර්ය වෙන්න මෙහෙමයි කියන්න තියෙන්නේ. හිත කරදර එනවා නම් මේක හොඳයි මේක නරකයි කියනවා නම් කර්ම රස මේ සංස්කාර වෙනවා. චේතනා කරන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉන්න. එතකොට භාවනා විසින් භාවනා ගෙනියනවා. මම යන්නේ මම යා දෙන හැම දෙයක්ම ගොඩ පෙරක දෝරුකම්. ඒක හැම වෙලාවෙම බොහෝ විට කෙලස් බරයි. භවනා යනාතේ යන්න ඇරලා වෙනදට වැඩි අවදියෙන්, වෙනදට වැඩි අප්‍රමාදීව, වෙනදට වැඩි එලෙබසිටි සීයේ දේශ බලාගෙන ඉන්න වෙන්නේ හොඳක් විතරයි. මොනාරි කෙරුවොත් දුක පිණිස පිටිනවා. මොනාරි කෙරුවොත් අනිත්‍ය පිටිනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. සංස්කරණය නොකර මේක තියා බලන්නේ තමයි අපි මේ උත්සාහ කරන්න හදන්නේ ලදලද වෙලාවේ. ඒ කියන්නේ ඔතෙන් ගියාට පස්සේ. මුලදී නම් ඉතින් භාවනා කරන්න ඕනේ තමයි. මුලදී නම් මෙනෙහි කරන්න ඕනේ තමයි. මුලදී නම් හිත මෙහෙවන්න ඕනේ. ඊට පස්සේ ගිහිල්ලා තැම්පත් වෙනකොට තැම්පත් වෙච්ච කීකරු වෙච්ච ශික්ෂාගරුක වෙච්ච හිතට යන්න දීලා බලන ඉන්න එක තමයි කරන්නේ. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ වන වමහා දකුණු පාද පොළවේ ස්පර්ශවන ආකාරය දෙස සිත යොමු කරමින් සක්මන් කිරීම කළෙමි. ශරීරයේ බරින් වැඩි මනක් වම් පාදයේ දරන බවත් දකුණු පාදයේ අඩ කවයක් ලෙසින් කැරකෙමින් සැහැල්ලුව පොළවේ ගැටීමත් නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ පළමුව විලුඹත් දෙවනුව මහපට ඇඟිල්ලත් ඉන්පසුව සිසු ඇඟිලිත් ක්‍රමයෙන් පොළවේ ගැටේ. දකුණු පාදයේ මුළුමනින්ම එකවරම පොළවේ ගැටේ. වම් පාදයේ පොළවේ ගැටෙන විට දැනෙන ශබ්දය වරය. දකුණු පාදයේ පොළවේ ගැටෙන විට සැහැල්ලු ශබ්දයක් ඇතිවේ. සැබවින්ම සක්මන වම වම් පාදයට බර වී නොණ්ඩි ගැසීමක් බව නිරීක්ෂණය විය. ইহත නිරීක්ෂණ අතර සිත අනන්තවත් මූල කර්මස්ථානයෙන් බැහැර විය. බැහැර වූ බව දැනගන්නේද බොහෝ සිටිවිලි වල ගිලී වේලා ගත වූ පසුවයි. ඊතා තද රාගික සිතුවිලි නිසාත් සිත මූල කර්මස්ථානියෙන් බැහැර කෙරෙන බවත් වඩ වඩා එම සිතුවිලි වල নিমগ্ন වීම සිතට ප්‍රිය බවක් නිරීක්ෂණය කළෙමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානය ආශ්වාසය හා ප්‍රශ්වාසයයි. හොඳින් පට්ටල් වී වාඩි වී ඉඳගෙන උඩුකය වෙත සිත යොමු කළෙමි. බොහෝ වේලාවක් සිත මූල කර්මස්ථානයෙන් බැහැරව තිබූ බව දැනගතිමි. නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළෙමි. වම්නාස් පුඩුවේ කෙළවර නලියන්නාක් බඳුව බරට ආශ්වාසය දැනුනි. ප්‍රශ්වාසයේද වම්නාස් පුඩුවේ නලියන්නා බඳුව තරමක් සැහැල්ලුවෙන් කෙටිව දැනුනි. ඇතැම් විටක ආශ්වාසය මොළය සිසාරාගෙන උඩු අතට ගමන් කරනු පැහැදිලිව දැනුනි. මේ නිරීක්ෂණය අතර සිත නිරන්තරයෙන්ම දැඩිව රාගික සිතුවිලි සොයා යාම දැනුනි. මේ නිසා මහත් උකටලී බවක් කලකිරීමක් ඇතිවේ. මින් මා මිදෙන්නේ කෙසේද? ස්වාමින් වහන්ස කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකදී අර සක්මණ කෙලවරදීත් පරියන් කෙලවරදීත් නැත්නම් ඒ ආර්ථා කෙලවරේ සඳහන් කරලා තිනවා අර දීපනේ වෙච්චි රාග අරමුණු වෙනවා පරියංකේ සක්මණේ සඳහන් කරනවා ඒකට ප්‍රියක් ඇති වෙනවායි කියලා. පරියංකේ සඳහන් කරනවා ඒ නිසා උකටලි බවක් ඇති වෙනවායි කියලා. ඉතින් ඒ නිසා රාගය ගිහිල්ලා නැත්නම් භව තණ්හාව කොයි වෙලාව විභව තණ්හාව බවට පත් වෙනවද කියන එක කාටවත් පාලනයක් නැහැ. ඉතින් තමයි මානසික රෝග හැදෙනවා කියලා කියන්නේ. ඒ නිසා අධික කාමයේ තියෙන එක අධික ද්වේෂයට වැටෙනවා. අධික ද්වේෂයට යන එක අධික කාමයට වැටෙනවා. ඒ නිසා මේක පෙනෙන්නේ දැන් නිසා මේක නුකටිලි වෙන්නත් එපා ප්‍රිය වෙන්නත් එපා. දැන් මේ Tamanට කයට හිත ගත්තට පස්සේ මේක හොඳට උද්දීපන වෙලා පේනවා. අධික කාමයට ගියා නම් ඒ කාම දැඩි කාම භෝගියා තමයි ওই මිනිමරුම් කරන්නේ ඔක්කොම කර්ධන කර්ධන තර්ධන කරන්නේ. කාමේ කාම තණ්හාවේ භව තණ්හාව බාඩ පතුනට පස්සේ ඒක පාට විභව තණ්හාවක් වෙනවා. භව තණ්හා තියෙන ආසාව විභව තණ්හා තියෙන මරා දැමීම හෝ තමයි සීදී නැසා ගැනීම ආසාව. ඉතින් මේ වෙනස කොයි වෙලාවෙ වෙයිද කියලා කියන්න බෑ. ඒක දැක්කේ නැතුව කවදා නිවන් දකින්න බෑ. එනිසා මේක වෙන වෙලාවේදී ඒ යෝගාවචරගේ පෞරුෂත්වයට රුචර්ජ් පං වලට යෝගාවචරගේ ඇබ්බැහි වලට පුදුමාකාර වෙනසක් වෙනවා. නිසා මේක ටික ටික ඔහි පේන්න ආරින්න. පෙන්වන්නට වීතික්‍රමණය වෙන්න දෙන්න එපා. කාමයේ ආවයි කියලා කාම මිත්‍යාචාරය වෙන්න දෙන්න එපා. ද්වේෂය ආවයි කියලා සතුම් මැරීම හොරකම් කිරීම වෙන්න දෙන්න එපා. ඒ ටික බලාගෙන මේකේ ඉන්න නටන්න. ඒකේ සීල ශික්ෂාකදී බොහෝම ගැඹුරු යෙදිච්ච ශික්ෂාවක් මේකේ තියෙනවා. ශික්ෂාව මතුවෙන්න ඉස්සරම කෙලෙස විශ්ෙන්නේ. ඉතින් හරියට පිස්සුබල් රෝගේ ඇද්දලන්න පිස්සුබල් පිස්සන් බෙදකම් ගන්න පිස්සුබල් රෝගේ ඇද්දලන්න ඕන. ඇද්දලා තමයි පිස්සුබල් රෝගේ සනීප කරන්නේ. ඒ නිසා මේක විශ්ිලා එන වෙලාවක්. පිටි ඒ වෙලාවට හොඳට සීලයක පිළිහිටලා හොඳට බුදුන් කෙරේ සද්ධාවෙන් කායි ජීවිත নিরপেক্ষව භාවනාවට බහලා සතිය නිසා ආපු මේක ලාභයක්. තද පාගයක් ආවොත් ද්වේෂිකින් කෙලවෙර වෙනවා. ද්වේෂයක් ආවොත් රාගිකින් කෙලවෙර වෙනවා. කොටිම රාගයේ හේවණල්ලට කියන්නේ ද්වේෂය කියලා. අපිට ලෝකේ නම් පේන්න තියෙන අන්ත දෙකක් කියලා. නමුත් මේ දෙකම එකම මූලයෙන් හටගන්නේ. රාගයේ හේවණල්ල වගේ තමයි ද්වේෂය නිසා. මේ දෙකේ මාරුව භවතණ්හාවෙන් විභවතණ්හාට වෙන මාරුව කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් පාලනය කරන්න බෑ. අපි ඒක වහගෙන ඉන්න එක තමයි සදාචාරයෙන් කරන්නේ. මොකද සදාචාරයේ උත්තරයක් දෙන්නේ නැහැ. සදාචාරය කියන්නේ තුවාලෙට ප්ලාස්ටරයක් දාලා තියෙන එක විතරයි. ඇතුලේ පැහැවරනවා. ඇතුලේ දිගට මේක මේ ඊට කියනවා මේ දරව පිරිලා කිටි කිටි කිටි කිටි ගාලා හිටිනවා. භාවනාවේදී ප්ලාස්ටර් ටික ගලවලා දානවා. දැම්මට පස්සේ පේනවා ඊට වැඩි කාම ආසාවල් එනවා. ඊට වැඩි ද්වේෂය එනවා. ඒ වෙලාවට අර සද්ධාවෙන්, සීලයෙන්, සතියෙන් පුළුවන් තරම් මේක ටික ටික එන්න දෙන්නත් ඕන, ඕනකට වැඩි එන්න දෙන්නත් එපා. එන්න කියලා ප්‍රාර්ථනා කරන්නත් එපා. ඒ නිසා මේ හරියට ආස්වාස් ප්‍රසවාස පේනවා වගේ රාගයේ ද්වේ ස්වභාවයේ, ද්වේෂයේ ස්වභාවයේ, නිදිමතයේ ස්වභාවයේ, කම්මැලිකමේ ස්වභාවය, සැකයේ ස්වභාවය එන්න පටන් ගන්නවා. ඉතින් ඒක භවනා නොකරනත් එක්ක කතා කරන්න යන්නත් එපා. එතකොටත් ඒක මේ ඒ පුද්ගලයා ඒක මේ නරකට පාවිච්චි කරනවා. අපි භවනා කරනකොටත් මේ එක එක ධර්මතා මතුවේ නැහැටි මගේ උමනාට නෙමෙයිනේ මගේ උමනාට නම් උක ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. මගේ උමනාට නෙවෙයි වෙන්නේ ඒ තියෙද්දි මම දිගට භවනා කරොත් ඒ මතුවෙන මතුවෙන හැම වෙලාවකම රාගයේ උද්දීපනයේ මතුවෙන හැම වෙලාවකම රාගයාගේ ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ඡය වීමක් සිද්ධ වෙනවා. වැයවීමක් සිද්ධ වෙනවා. ඒකට එහෙම ටික ටික ටික ටික පිට වෙන්න ආරෙයි. ඒක දේශි වැඩක් නෙවෙයි. ඒක මේ තර්කානුකූලව කියලා දෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් පෞරුෂත්වයක් ඇතුව අදිෂ්ඨාන ශක්තියක් ඇතුව ලෑස්තිලා ගියොත් ඔය යකාව කියන තරම කළු පාට නැහැ. ඒ නිසා ලෑස්තිලා යන්න මේ මතුවෙන්නේ භවනා නිසා බව තේරුම් ගන්න මේ ඇතුලේ තියෙන පුරුව, ඇතුලේ තියෙන සැරව එළියට එන වෙලාවක් කියලා ටික ටික ටික ටික පිටත් වෙන දෙන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පාදයේ පොළව මත ස්පර්ශවන මොහොත කෙරෙහි සිහිය පවත්වමින් දෙපයේ ස්පර්ශයේ දිගින් දිගටම ප්‍රගුණ කරමි. එසේ ප්‍රගුණ කරන අවස්ථාවල වර්තමාන ස්වභාවය දෙපයේ මස්පිඩු මුලින් කෙන්ඩ ප්‍රදේශයත් පසුව පාදයේ යට සිට කලවා උකුල ප්‍රදේශයේ දක්වාත් නලියන ලිහිල්වන ස්වභාවයකුත් ඇඳුම බදා සිටින මානසික තත්ත්වයකුත් පවතිනවා. මෙසේ පැවතියද වරින් වර සිත විසිරෙන අවස්ථාද ඇතිවෙන බව අවබෝධ කළෙමි. පර්යංක භාවනාවට ඉඳගත් මොහොතේ සිට හුස්ම වදින ස්ථානය මත සිත පිහිටුවා ගැනීම අසීරු උවත් පිම්බීම හැකිලිම ප්‍රකට වන අවස්ථාද එතනින් සිත විසිරෙන අවස්ථාද ඇතිවෙනවා. එසේ උවත් කයේ රිදුම් කැක්කුම් නලියන ස්වභාවය උල්ලනින පිච්චෙන සතුන් යන ස්වභාවයත් අත්දකිමි. මෙසේ සිත විසිරෙන ස්වභාවය පෙර කල කී ඇසූදෑ ආදිය යලි යලි මනසට ඒම සිදුවන්නේය ආශ්‍රව නිසා නම් ඒ ආශ්‍රව ප්‍රහාණය කිරීමට මට වැටහුණේ අනිත්‍ය සංඥාව වැඩි යුතු බවයි. ඒ පෙර දින ශ්‍රවණය කළ දසුත්තර සූත්‍රයේ අනිත්‍ය සංඥාව ධර්මදේශනාව තුලිනි. මම නිවැරදි නොවේ නම් ගෞරවනීය ස්වාමින් වහන්ස මට සමාවන සේක්වා. අද දින පර්යංකයේ හිඳගත් කල එසැනින් උදරයේ මුහුදු රළමෙන් පෙරලෙන ස්වභාවයක් මද වේලාවක් පැවතුණි. එය එසේනම් අනිත්‍ය සංඥාව වැඩි යුතුයද? එය කෙසේද යන්න අනුකම්පා සහගතව පහදා දෙන සේක්වා. භාවනාවට හිඳගත් කල සිත සමාධිගත නොවීම තුලින් මම මහත් අසීරුවකට පත්ව සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අප වෙත අප කැපවීමෙන් දක්වන කාරුණික භාවයට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ හා අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔමෙක අර මේ ඇඟේ මේ අස්වාභාවික කම්පන චංචල රාග ద్వේෂ මූල පහළ වෙනවා. පිට පිට යනවා කොහොම ආසවල විතරක් දාන්න බෑ. පෙර කර්ම වලට විතරක් දාන්නත් බෑ. ඒක ආහාරජ හේතු නිසාත් වෙනවා. ඍතුජ හේතු නිසාත් වෙනවා. චිත්තජ හේතු නිසාත් වෙනවා. කර්මජ විතරක් නෙවෙයි. ඉතින් ඒ නිසා UI එන හැටි දකිනකොට අපි මේ කාය පදනම් කරගෙන අපි ධර්මතාවයක් දකින්න. ඉතින් ඒ ඔක්කොම ආසව වලට පටවලා ඔක්කොම අනිත්‍ය සංඥාවට දාන එක නෙවෙයි. අනිත්‍ය සංඥාව කෝකුදත් ආසව වලට මෙහා තව ගොඩාක් වැඩ තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා මේ මේ සමාධිය නැති නිසා පශ්චාත්තාපයක් තියෙනවා. ආනාපානෙ වෙනස් වෙන වෙලාවේදී අනිච්ච සංඥා වඩන්න ඕනද කියලා. ආනාපානෙ වෙන වෙනස් වෙන වෙලාවේදී කරදරයක් නැතුව භාවනා වැඩෙනවනම් අනිච්ච සංඥාව තමයි වෙතියෙන්නේ. ඒක කරදරයක් වෙනවනම් නිත්‍ය සංඥාවට හේතු වෙලා නිසා තමයි කරදරයක් වෙලා තියෙන්නේ. නිසා අනිච්ච සංඥාව වඩන්න ඕනේ ආනාපාන වෙනස දැක දැක ඉන්න හරි. ඒක වැඩිමත් තමයි. ඒකට කියන්නේ භාවනාව තමයි. එතකොට වෙන්නේ අනිච්ච භාව තමයි. ඒකට මේ අතරමැද සමාධියක් බලාපොරොත්තු වෙන්න බෑ. සමාධියක් බලාපොරොත්තු වෙන්නේ අරමුණක් හෙල්ලෙන්නේ නැතුව තියෙන වෙලාව විතරයි. නමුත් මෙතනත් ඕකට වෙන විදියකින් සමාධිය කියන්න පුළුවන් ක්ෂණික සමාධිය වතේ වැඩපිළිවෙල දිගට යනවා. සතිය එක දිගට යනවා. නමුත් අපි අර පොතේ පොතේ දන්න සමත සමාධියක් නෙවෙයි. ඒ සමත සමාධිය නිත්‍ය සංඥාවේ පිළිකාවක් කියලා කියයි. ඉතින් ඔය දෙකේ එකට ගෙනියන්න බෑ. ඉතින් ඒක නිසා එක්කෝ සතිය දිගට යන්න බලන්න. එහෙනම් මේ සමාධිය නැතිකම එතකොට සමාධිය නැතික ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔය සතිය දිගට තියෙනවා. ඒක ලොකු ලාභයක් භාවනාවක්. එතකොට අරමුණ වෙනස් වෙන බව පෙනී. ඉතින් වෙනස් වෙන අරමුණක සමාධියක් හිටින්න බෑ. හිටිනව නම් ඒකට ඔය සමත සමාධිය කියන්නත් බෑ. ඒවයි චිත්තජ හේතු. ඒ නිසා අරමුණ දිගට යද්දී ආසව නිසා නෙවෙයි මේ චිත්තජ හේතුවක් නිසා භාවනාව නරක වුණයි කියලා කියනවා. චිත්තජ හේතු මොකද්ද? මම යන්නේම සමාධිය බලන්න. ඒ වෙනුවට පුළුවන් නම් යනකොටම මේ සමාධියටත් වඩා මූලික දේ සතිය. සතියේ තියෙනවා නම් සමාධිය හැදෙයි. ආනපන දිගට යනකොටම අනිත්‍ය අනිත්‍ය කියලා මෙනෙහි නොකර තේරෙයි. නමුත් ඒ වෙනස් වීම තීටි දිගට යන්න බැරි නම් ඒක අනිත්‍ය නෙවෙයි නিত্য සංඥාවේ රෝගයක්. ඒ නිසා මේ යන කටයුත්ත මට පේනවා කරදරයක් නැතුව යනවායි කිය. හේතුවත් යෝගාවචරය හිතන විදිහට ආස වෙන්නේ චිත්තජ හේතුවක් තියෙන කියලා තමයි කියන්නේ. ඒ නිසා හිත අලුත් කරගන්න. එන ඕන දෙයකට ලෑස්ති වෙන්න අරක අපේක්ෂා කරනවා මේක අපේක්ෂා කරුවොත් අනිවාර්යයෙන්ම අපේක්ෂා භංගත්වයක්, ඉච්ඡා භංගත්වයක් වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න කිසියම් දෙයක් අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කරනවා නම් ඉච්ඡා භංගත්වයක් අපේක්ෂා කරන්න. එතකොට ඒ කවදාවත් බංග වෙන්නේ නැහැ. මෙවට කියන තියෙන චිත්තජ හේතු කිය. දන්නව වැඩිකම වගේ කියනවා තමයි මේ හිත රිද්දලා කියනවනම් කියන තියෙන්නේ එහෙම තමයි. පැහිය වෙන්න හදනවා නැත්නම් අයියා වෙන්න හදනවා නැත්නම් අක්කා වෙන්න හදනවා මුදුන වෙන්න හදනවා ආසව නෙවෙයි. මේ දැන් හිතට දැන දේවල්. ඒවා ටිකක් අර හිත රිදවන්න ඕන නිසා මං කියන්නේ මේ විත්නකට කරගන්න එපා. මේ දිගට භාවනා කරගෙන යන්න. එතකොට ඔය අනිච්ච සංඥාවේ වෙන්න ඕනේ කෘත්‍ය වෙයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මූලික උපදේශ පරිදි සක්මන් භාවනාව පුරුදු කළෙමි. මෙහිදී වම සහ දකුණ ලෙස පාදවලට අවධානය යොමු කළෙමි. සක්මනේ කෙළවරදී සිටගෙන ඉන්න ඉරියව්වටද සිත යොමු කළෙමි. පාදයේ වම සහ දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරන විට අවධානය පාදයේ පොළවේ ස්පර්ශ වන තැනට යොමු කළෙමි. එය පාදවල විලුඹ විය. සක්මනේදී මෙලෙස අවධානය යොමු කරන විට විලුඹ ස්පර්ශ වීමත් සමග තද ස්වභාවයක් නිරීක්ෂණය විය. මෙලෙස කිසිම අපහසුවකින් තොරව සැහැල්ලුවෙන් සතුටෙන් කැමැත්තෙන් සක්මන් කළ හැකි විය. මෙම කාලය තුලදී කකුලේ සුළු වේදනා සිතුවිලි මෙන්ම සතුට මෙන්ම දුකද සුළු වශයෙන් නිරීක්ෂණය විය. වේදනා ඇතිවන විට එය හඳුනාගෙන නැවත පාදයේ ස්පර්ශ වන ස්ථානයටම පෙර පරිදි හිත යොමු කරමින් සක්මන් කළෙමි. සිතුවිලි වලින් සිත විසිර ගිය බව දැනගත් විගසම නැවතී එම සිතුවිල්ල පැමිණියේ කෙලෙසද සොයා ආරම්භයට ගියෙමි. මෙලෙස තුන් වතාවක් පමණ සිදුවිය. එම සිතුවිලි වල ආරම්භය ඇසෙන් දැකපු බාහිර රූපයක්ම විය. උදාහරණ රිලවෙක් පැමිණීම මළුවේ වැලි. මීට අමතරව සක්මණේ හෝ සක්මණෙන් පසුත් ඒ අතරත් වම් පාදයේ දන හිසෙන් පහළ දැඩි රස්නයක් නිරීක්ෂණය විය. සක්මණෙන් පසුව පර්යංකයේදී සාමාන්‍ය වේලාවදීත් ශරීරයේ පාදයේ අත්වල පපුව පෙදෙසේ මෙම රස්නය නිරීක්ෂණය විය. එම උණුසුම ගිනි ගොඩක් ළඟ සිටින්නාක් මෙන්ය. මෙලෙස විඩෙන් විඩේ එම රස්නය නිරීක්ෂණය වේ. වැඩි අවධානයක් යොමු නොකර කරන කාර්යයටම හිත යොමු කරන විට රස්ණය දැනෙන අතර අවධානය කරන කාර්යයටම යොමු වේ. සාමාන්‍ය කටයුතු වලදීද බොහෝ විට ආස්වාස ප්‍රස්වාසයේ නිරීක්ෂණය වේ. සක්මනේදී නිරීක්ෂණය නොවේ. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. සමහර විටක හොඳට හිත විවේක වෙනකොට ඒ හිතවිල්ලක් දිගේ ආපස්සට යන්න පුළුවන් ගතියක් එනවා. ඒක වර්ධනය කරන්න යන්න එපා. ඒක භාවනා විවේක වෙනකොට ලැබෙන ප්‍රතිලාභයක් අපිට ලැබෙන ආනිසංශයක් මෙන්න මෙතනින් මෙතෙන්ට පැනලා මෙතනින් මෙතෙන්ට පැනලා මෙතනින් මෙතෙන්ට පැනලා ඉන්නේ දැන් මම මෙතන ඉන්නේ මෙන්න මෙහෙමයි ආවේ කියලා ඒ විස්තරය දකින්න පුළුවන් බුදුජානනාංශය සඳහන් කරනවා gedara kin පිටත් වෙලා රස්සාවකට ගිය මිනිස්සෙක් මේ ගම ඇතැල්ලා තව ගමකට යනවා එතන රස්සාවල තව ගමකට යනවා එතන රස්සාවල තව ගමකට යනවා ඊට පස්සේ තමන් මේ මේ තමයි ආවේ කියලා සීකරනවා එහෙම තමයි කියනවා මේ හිත උබ්බේ නිවාසානුසති ඥානියට යන්නේ. දැන් අපි ඉන්නේ එක ගේක. මේක ඉස්සලා අපි හිටියේ වෙන ශරීරයක. ඊට ඉස්සලා හිටියේ තවත් ශරීරයක. මේ අපසට එන ක්‍රමය භාවනා පිරිසිදු වෙනකොට එන එකක්. ඒ අනුව තමන්ගේ හිත මේ මේ ජීවිතේ පටන් ගත්ත දන්ට යනවා. ඊට පස්සේ ඉස්සර ජීවිතයට යනවා. ඒකෙත් වගේ රෝන්දයක් කියලා කියලා හිටියා. ඒකේ මුලට යනවා. එහෙම එහෙම යනවා. gederin රස්සාවට පිළිගිය මනස ආපහු එනවා වගේ. ඒක භාවනාවක් නෙවෙයි. ඒක භාවනා ලැබෙන ආනිසංශයක්. ඒ නිසා ඒක ගැන ඉච්චරම එලවන්න යන්න එපා. ඒ වගේ මේ ශරීරයේ අර ඉස්ලාම යෝගාවචරයට කිව්වා වගේ විවිධ කම්පන චංචල උණුසුම් ගති සිසිල් ගති එනවා. මේවා සැපම වෙන්න බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මේ දැනීම මේ විඳීම වර්තමාන වශයෙන් විඳීම ඒකාන්ත සතිය තියෙන බවට ලකුණක් කියලා සැප විඳීමක් වුණා දුක් විඳීමක් වුණා ප්‍රමෝදයක් පහළ කරගන්න. දැන් මට වෙනදාට වැඩිය හොඳට කයේ සිදුවෙන හැම අංගපසක චලනයක්ම උණුසුම් සිසිල් අංශුවක්ම තේරෙන්න පටන් ගන්නවා මීටත් වඩා සමීපව මීටත් වඩා සවිස්තරව දැක ගන්න සතිය තව සජීවි වෙන්න ඕනේ. සතිය තව විවිධාංගීකරණය වෙන්න ඕනේ. සතිය තව උත්තේජනය වෙන්න ඕනේ. ඒ සඳහා උනන්දු වෙන්න නම් මේ කයට ප්‍රේම කරන වෙනුවට කයේ සිදුවෙන හැම දෙෙම දැක ගැනීමට විඳ ගැනීමට අත්විඳ ගැනීමට අත්දක ගැනීමට පෙළඹෙනවා නම් ඉබේම සතිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ওই ওই කාරණා දිගේම තව තවත් විස්තර දකින්න අතර දකින්න දකින්නේ පුංචි පුංචි විස්තර මේ කමඨහන් වාර්තාවට යෙදීම හරහා කමඨහන් වාර්තාවට ඇතුල් කිරීම හරහා හිත පුදුම විදිහට උනන්දු කරනවා. ඒ නිසා ඔයිටත් වැඩිය සූරව වැඩිය දක්ෂව පුරුබූටි විදිහට වාර්තා නැවත නැවත කරන්න. එතකොට හිත ඒ නිසිකින්ද වර්ධනයේ සිද්ධ වෙනවා. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පිම්බීම හැකිලිම මූර කර්මස්ථානීය ලෙසගත් මාහට ය නොදැනී ගොස් චංචල කම්පන ගතිද නොදැනී ගොස් හිස් තැනකට ආ බව ඊයේ ඔබ වහන්සේට දන්වා සිටි අතර ඔබ වහන්සේගේ උපදෙස් වූයේ කෙතරම් වේලාවක් ඒ දෙස බලා සිටිය හැකිද යන්නයි සහ ඒ අවස්ථාවේ කුමක්වත් නොකර බලා සිටින ලෙස උපදෙස් ලැබුණි. අද දිනද මා ඒ ආකාරයටම පර්යංකයේ වාඩි වූ විට එම විවේක ස්ථානයට එළඹ යෙමි. එහිදී මාහට කිසිදු අරමුණක් ආවේ නැත. ඊයේ මෙන් සිතුවිලි නැති හිස් තැනක් යයි මෙනෙහි කරමින් සිටියෙමි. ඊයේ වදදී ගලා ආ අරමුණු අද එකකුදු ආවේ නැත. මා අරමුණක් නොමැති හිස්තැනක් ලෙස මෙනෙහි කරමින් සිටින විට ඇස් ඉදිරියේ නලල් පෙදෙසෙන් ඉරු ආලෝකය මෙන් ආලෝකය ඇවිත් ඇවිත් නොපෙනී ගියේය. පැයක් මෙලෙස මා පර්යංකයේ සිටියෙමි. ගරු ස්වාමින් වහන්ස ඉදිරියට භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මේක මේ භාවනා වලින් භාවනානේ අරමුණු වලින් පිරිච්ච කෙලසිච්ච වන වෙච්චි හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ තියෙන මේ හිත ඒකෙන් ටිකක් අයින් වෙනකොට අසුචි වල සුද්ධ වෙනකොට ඒක බුදුහාමරංගේ ස්තුතිය බුදුහාම තමයි ස්තුති කරන්න පුළුවන් වෙන්නේ මොකද අපි අපි කරනවන කරන තව අසුචි කෙනක් දාගන්න එක තමයි. ඉතින් කවදා හරි මේ අසුචි වල බොන වතුර ලිඳක් බවට පත් වීමක් ගැන හිතා. හත් අවුරුද්දක් අසුචියෙන් පිරිච්ච වලක් සුද්ධ කරලා නැවතන් ඒකෙන් පිරිසිදු වතුරක් එනවා වගේ දෙයක් තමයි මේ කෙරෙන්න හදන්නේ. ඒ නිසා ඉස්සල්ලා අපි කරන්නේ අරක යන්න අරින. ඒක වැඩි වේලාවක් අරමුණු නැති හිතක් අත්දකින්න ඒකට බුදුජානක සඳහන් කරන්නේ අරමුණක් කම්පනයක් චංචලයක් ප්‍රපංචනයක් තියෙන තාකල් හිත කෙලසිලා. ඒ අරමුණ නැති කම්පන චංචල නැති බව කියලා කියන්නේ කෙලස් ටික ගිහිල්ලා. ඒක ඉතින් හුරු කරගන්න. මේ කෙලෙසින්ම කෙලසිලා හිටපු මේ ලෝකේ එක විනාඩියක් විනාඩි 5ක් එක පැයක් වරින් වර යනවා එනවා. ඒකට කමන්නේ. අන්නේ විදිහට ඉන්නකොට පේනවා මහමෝදේ වැටලා තෙරක් නැති මහමෝදක වැටලා පීනන කෙනෙකුට පුංචි දූපතක් හම්බුනවා. දූපතට ගිහිල්ලා රැලි වලින් බාධා නැතුව ඉන්න පුළුවන්. ඉස්ලාම කරණ තියෙන එක හොඳට හුරු කරගන්න ඕන. හුරු කරගෙන ආයෙ මූදට වැටුණයි කියලා ආයෙ රැලියාවයි කියලා ආයෙ අරමුණ ආවයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මුදුවට විවේක ස්ථානේ මොනක්වත් නැති ස්ථානේ අරමුණ නැතුව සතිපවත්වන ස්ථානේ දැනගෙන ආයෙ අරමුණ එනවනම් එන්නේ ওই කර්මජ චිත්තජ උතුජ ආහාරද ධර්ම නිසා. ඔය එන්න අරින්නේවට. එනකොට පේනවා අරමුණ නැතිගේ රසය. එහෙම එහෙම ගියාට පස්සේ අර එන අරමුණට පුප්පන්න නැතුව මූණට කෙල ගහන්න නැතුව ඉනුවතරක් කරන්න නැතුව ඉන්නකොට ඒ වගේන් එන කෙලෙසන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සෙල්ලා කරන්න ඕනේ මේක මේ කෙලෙස් අඩු, අරමුණු අඩු, ඒ විවේක ස්ථාන පුළුවන් තරම් තහවුරු කරගන්න. පట్టල වෙන්නේ. ඊට පස්සේ ආය කෙලෙස් ආවයි කියලත් අරමුණු ආවයි කියලත් කම්පන චංචල ආවයි කියලත් කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දි ඍජු උපදේශයක් දෙන්න බෑ. ඉස්සෙල්ලා කියන්න ඕනේ විවේක තන පුරුදු කරගන්න. ඊට පස්සේ කියන්න ඕනේ මේ පුරුදු කරපත් විවේකයටත් බැඳෙන්න එපා. ආයෙ අරමුණ වෙනවනම් ආපු දෙයින් යනවනම් පළච්චාවයි කියලා ඒක නිසා ඒක ධර්මතාවයක් විදිහට බලන්න කියලා. ඒ නිසා ඊට වැඩිය මේකේ මේ වார்த்தාවේ ඍජු වශයෙන් වார்த்தා වෙලා තියෙන වැඩි වෙලා ඉඳලා තියෙනවා. ඒක තමයි මාත් අදහස් කරේ. ඉතින් පැයක් විතර ඉන්න පුළුවන්කම තියෙනවා. ඔය දිගටම බලන්න ওই පරියන්කේට සීමා කරන්න එපා. ලක්ෂණෙදිත් ඔහොම කරන්න. එදින්දා වැඩ කරනකොට කරන්න. වැසිකිළියේදිත් ඕක කරන්න. ගන්ධකිළියේදිත් ඕක කරන්න. මම කාට හරි බයින කොටත් ඕක කරා. මට බහුරඩි බයින කොටත් ඕක කරා. හිතන්න නම් අමාරුයි එහෙම කියලාම කරතයි. ඔය කොන කෙනෙක් එක පටලවලා ඉන්න ගමන් ඒ කලබල නැති හිතක් තියෙන හැම වෙලාවෙම හිතේ මේ මේ සංසිද්ධිය පිටිපස්සේ. ඉතලා ඉඳගෙන කරනකොට කරන්නේ මොනවත් නැතුව අතක් උඩ අතක් තියාන චේතන නැතුව තමයි ඔක ගන්නෙ. ඊපස්සේ ඕනේ ඉස්සරහා කම්පන චංචල තියෙද්දී පිටිපස්සේ විවේක හිතක් තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සු පිළිගන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඉස්සෙල්ලා මේක පදම් කරගෙන ඔබ ඕකට බැඳීමක් ඕකට ආසාවක් ඕක මගේ කියමනක් ඕක මම කර ගැනීමක් කරන්නේ නැතුව ඕකත් ඔය කැඩෙන්න ගන්න එක තමයි කරන්න තියෙන්නේ. නිර්වාන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව දිගු කාලයක් කරගෙන යාමේදී ශරීරයේ විසිවන ගතියක් දැනේ. එසේම භාවනාව කරන සමහර අවස්ථාවලදී හිසට බර ගතියක් දැනුනි. පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යාමේදී සිරුරට සැහැල්ලු බවක් දැනෙන අතර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සිරුරේ දකුණු දෙසට වන්නට සිදුවන බවක් දැනේ. මම මෙම වැඩසටහනට සහභාගී වීමට පෙර සක්මන් හා ආනාපාන සති භාවනා කර නැති අයෙක් වෙමි. නමුත් මෛත්‍රී භාවනාව උදෑසන නැගිට පැය භාගයක් පමණ කරමි. භාවනාව දියුණු කරගෙන ධම්මගී හැසිරීම සඳහා සුදුසු උපදේශක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය දණ්ඩේ සක්මන් භාවනා දන්නවා ආනාපාන සති භාවනා දන්නවා මෛත්‍රී භාවනා දන්නවා මේ තුනේ කොයි හිත කොයි වෙලා කොයි භාවනාවෙන්ද හිත විස්්‍රාම වෙන්නේ කොයි භාවනාවෙන්ද හිත විවේක වෙන්නේ කොයි භාවනාවෙන්ද හිත හුදේකලා වෙන්නේ බලලා වැඩියෙන්ම විවේකයේ මේ හුදේකලාව විස්්‍රාමයේ ලැබෙන භාවනා කරන එක තමයි තමන් භාවනාවට දක්වන අනුග්‍රහය ඒ නිසා තමන් ළඟ දැන් ක්‍රම තුනක් තියෙනවා වැඩියෙන්ම හුදේකලා වෙන ක්‍රමය වැඩියෙන්ම විවේක වෙන කෙරිය ක්‍රමය වැඩියෙන්ම විස්්‍රාම වෙන ක්‍රමය කරන්න කියන එකයි කියන්නේ අවසරයි ගරුතර ස්වාමින් වහන්ස මා නිවසේ එදිනෙදා බුද්ධ වන්දනාවෙන් පසු කරන භාවනාවේදීට වඩා මෙම දෙදින තුල කරන ලද භාවනාවේදී සිත විසිරෙන ප්‍රමාණය අතිශයින්ම වැඩි බව හඳුනා ගතිමි. සක්මනේදීත් පර්යංක භාවනාවේදීත් සිත විසිරෙන විට සිත විසිරී ගිය බව හැඳින ඒ දෙස බලා සිටියේදී නැවත භාවනා අරමුණට පැමිණෙයි. නමුදු එය පවත්වාගෙන යා හැක්කේ ඊටාම සුළු වේලාවකි. සිත එක අරමුණකට ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේ වගේ අර පූර්ණ කාණ භාවනාවට ආපුවාම අපිට අකමැත්තෙන් නමුත් පිළිගන්න වෙනවා හිත එක අරමුණට ගන්න බෑ කියලා. ඒක පිළිගන්නේ නැත්නම් ඉතින් හැමදාම මේ චෝදනා පත්‍ර තමයි. හිතේ තියෙන මේ වෙනස් වෙන ගතිය, වඳුරු ගතිය, පිස්සු වෙච්ච වඳුරෙක් ගතිය පිළිගත්තයි කියලා කිසිසේත්ම ලැජ්ජා වෙන්නේ කියලා බුදුහාමුදුරු කියලා නැහැ. එනිසා හිත බඳිනා දෙයකට හිත තියාන දාන් අදින්න පටන් ගන්නද, චෙස් ගහන්න පටන් ගන්නද, කැරම් ගහන්න පටන් ගන්නද, බීඩි බොන්න, චුයින්ගම් හපන්න, පත්තර බලන්න ඕන දෙයකදී හිත හිටිනවා. ඒ හිතියට වැඩිකල් ඔබ විශ්වාස කරන්න බෑ. භාවනා කරන්න ගියාම හිත ගොඩ දාපු මාළුවෙක් වගේ කැලේ ඉඳලා ගෙනල්ලා බැඳවගත්ත කුළුමී හරකෙක් වගේ නටනවා. ඉතින් එහෙම තියෙද්දි භාවනා කරන එක තමයි දෙයියු බුදුන් වඳින්නේ. ඒ නිසා හිත විසිරෙන එක නැතර කරන්න යන්න එපා. මම ඉඳගෙන ඉන්න බව දැනෙනවද? නැත්නම් හිටගෙන ඉනකොට හිටගෙන ඉන්න බව දැනෙනවද? අන්න එහෙම කරන්න ගියොත් ඔය හිත මේ විසිරෙන එක අඩුවීම ක්‍රමයේ සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම හිත විසිරෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිබඳව ඊයේ කියපු අනිච්චානුපස්සනාවත් එක බලනකොට ඒක ප්‍රශ්නයක් කරගත්තා. කොහොමඩක්වත් කරන්න. විසිරෙනවා. ඒ දිෙද්දිත් මම දිගටම භාවනා කරනවා. අන්න ඒ කෙනාට තමයි සබහා ධර්මෙත් බය. මායයත් බය. කෙලෙසුත් බය. දෙයියොත් බය. බුදුනුත් බය. නැ බුද්ධ හදතුන්ස අගය කරනවා. බ්‍රහ්මියොත් බය. එනිසා ඒ දිෙද්දි කරනක තමයි අපි මේ වගේ වැඩමුළුවකට ඇවිල්ලා උතහු කරන්නේ. එනිසා ඒ දැකපු දේ gedara ඉන්න වෙලාවට බුද්ධානුස්සති භාවනාවයි බුද්ධ වන්දනාව කරනවට වැඩිය ඉතිපිසිරෙනවා දැකීම තද්ද බල විදියට අනිච්චානුපස්සනාව අනත්තානුපස්සනාව සිද්ධ වෙන වෙලාවක්. ඉතින් ඕකට පයින් ගහලා ඕකට මුණට කියලා ගහලා ඕකට උණු වතුර වක් කරලා කොහෙන්ද? මේක තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා විසිරිච්චාවයි. විසිරුණාට මම දිනපතාම කාලතරණ කරනවා, නිචිපතා කාලතරණ කරනවා. මම පුළුවන් තරම් බලනවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව, ඇවිදිනකොට ඇවිදින බව කියලා සරල ලේසි අරමුණක් හිතට දීලා ඉසිතෙන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක ඇති දෝෂයක් අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ඊයේ දුන් භාවනා උපදෙස් අනුව භාවනා කිරීමේදී ශුන්්‍යතා අවස්ථාවට පත්වීමේදී ඒ තුල ටික වේලාවකින් එය අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමේදී අකණ්ඩව ඉදිරියට යෑමට හැකියාවක් ඇති බව දැනුනි. තවද සක්මන් භාවනාව මේ හැම දෙයක්ම චක්‍රාකාරව සිදුවන්නක් බවද පැහැදිලි විය. මා කෙරෙහි අනුකම්පා කර මේ සඳහා පැහැදිලි කර දීමක් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒතර මේ විදිහට ඉදිරියට යන ගතියක් තියෙනවා නම් ඕක පැහැදිලි කරගෙන ඉන්න එපා. ලියන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්න එපා. තමන්ට තේරෙනවනේ යම් ආකාරයකින් භාවනාත් එක්ක yaadena ගතියක් ඉදිරියට යන ගතියක් වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න. පස්සේ විතර ඕන තරම් හොයන්න පුළුවන්. බය වෙන්න එපා. දැනට තමන්ට තේරෙනවා මෙන්න මේ දිගේ තමයි ඕජාව ලැබෙන්නේ මේ දිගේ තමයි වර්ධනය වෙන්නේ කියලා ඒ දිගේ යන්න දෙනවා මිසක් විස්තර හොයන්න කලබල වෙන්න එපා. ඒ වෙල වෙන උනොත් වෙන්නේ අර නිසිනින්දේ වෙන බාධා වර්ධනයේ බාධා වෙනවා. ඒ නිසා තමන්ට වැටෙනවනම් යම් ආකාරයකට මේ භාවනාවේ වර්ධනයක් ඒකට අනුග්‍රහ කරන්න අපිට විවි මේ විස්තරය පස්සේ හම් බලා ගන්න පුළුවන් කොහොමද කියනවා නම් ඉස්සරලා Nirodhe ලැබුවට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ගොඩනගලා තියෙන්නේ ඒ තාලෙට ඉස්සලා Nirodhe තේරෙන විවේකයේ තේරෙන විස්රාමයේ තේරෙන ඊට පස්සේ මේක වෙන හැටි තේරෙන එචා ඉස්සලා විස්රාමයේ විවේකයේ වැඩි වෙන දේ වැඩිවීම සඳහා දැනට කරගෙන යන අනුග්‍රහය කරන්න. පස්සේ කාරණා කාරණා වැටෙන්න ඉඩ තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ලිඛිතව ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඒක කියව ගන්න බැහැයි කියලා මේ ආපහු මටම ඉදිරිපත් කරන්න අවසරයි. ඊයේ දිනේදී දේශනා කළ පරිදි ආනාපානය ගෙවන් වෙලා සංඥා මට්ටමේදී කඩා නොගතහොත් චිත්ත දිට්ටි දක්වා වර්ධනය වන බව දේශනා කළසේක. මේ తত্ত্বය තව දුරටත් වටහා ගැනීමට අවශ්‍යයි පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලමි. මෙයම නේද චචක්ක සූත්‍රයේදී දේශනා කරන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වලින් විතක්ක ਵਿਚාර සංසිඳුණාට පසුව දෙක හෝ හතර ධානය මට්ටම් වලදී මතුවන ඒකාග්‍රතාවයේදී රූප හෝ ශබ්ද ගන්ධ යන මොනයම් සංඥාවක් වේවා ත්‍රිලක්ෂණයටදා මෙනෙහි කළ යුතුය කියා. නැවත උපාදානය වීමට ඉඩ නොදී කියාද පවසන්නේ. රූපය ගෙවිලා වේදනාව නොදැනෙන මට්ටමේදී මතුවන සංඥාවට නොරැවටි නොඇලී කඩා බිඳ දැමිය යුතුය යන්නද. තවද සක්මනේදී හෝ එදිනෙදා කටයුතු වලදී හෝ වේවා සංඥාව සංඥාව බව හඳුනා ගැනීම හා එය උපාදානය වීමට උපාදානය නොවීමට වග බලා ගැනීමද පෙන්වන්නේ තවද මෙම සංඥාව රූප හෝ ශබ්ද ආකාරයෙන් ද්වේෂ හෝ රාගය විය හැකි නේද? තවද සං අග්ග යනු නිරෝධඵල සමාපත්තියද පහදා දෙන සේක්වා. දැනට තමයි තේරෙනවද කරගෙන යනකොට යනකොට අවුලක ඉඳලා නිර්වුල් භාවයකට යනවා වගේ යම් ආකාරයට එලි පහළ වීමක් පේන්න තියෙනවද නැත්නම් මේ කාරණා කාරණා වැටීම නිසා හිත අවුල් වෙන භාවයක් පේන්න තියෙනවද නිරවුල්තාවයක් තියෙනවා. උද පැහැදිලි ගතියකුත් තියෙනවා. නමුත් විවේකීව ඉන්න වෙලාවකදී ඒ කියන්නේ මේ වගේ වැඩසටහනකදී එක දිගට සක්මන පරියංග කළා පොඩි විවේකයක් ගන්න වෙලාවේදී මනසට යම් යම් මරමුණු වෙනවා ඒවා සංඥා බව හඳුනා ගන්නවා. නෑ එහෙම වෙන්න බෑ. ඒක ඒක වේදනාව වෙන්නත් පුළුවන් සංඥා වෙන්නත් පුළුවන් සංස්කාර වෙන්නත් පුළුවන්. ඉතින් ඔය එකම දේ ඔය සංඥා සත්‍ය සංඥා ගැන කතා කරනකොට සංඥා ඔසයෙන්ම සියල්ල විස්තර කරන්න ගියොත් මේ ඔක්කොම ලෙඩෝට එක බේතක් දෙන්න හදනවා. ඒක තමයි අපේ මනසේ තියෙන දුර්ලභම. ඒක හේතුක මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. ඒ නිසා ඕක වෙන පැත්තකින් බලන්න. වෙන පැත්තකින් මන පුළුවන් තරම් මේ ඒක එක එන ගැටලහන දේවල් වලට උඩගෙඩි දෙන්න එපා. පෝෂණය දෙන්න එපා. ආහාර දෙන්න පටන් ගත්තොත් අපේ හිත ගත්ත ට්‍රක් එක දිගේම ගිහිල්ලා කොහේ යනවද කියන්නේ. මේක හැම පැත්තටම වර්ධනයක් තියෙනවා. ඒ නිසා අපි පටන් ගත්තොත් දේශනාව සත්‍ය සංඥා සංඥා වශයෙන් ඒක විතරක්ම අරගෙන අපි සම්පූර්ණ ලෝකෙ විස්තර කරන්න හදනවා. ඉතින් කියන්නේ දේශනාව කරදරයකට අරගෙන. ඒ නිසා භාවනාවට ඉස්සර දෙන්න. එතකොට මේ යෝග වනත වැඩෙන්නේ වේදනා සංඥා චේතනා කියන මේ තුන් ආකාරය. ඉතින් ওই දේශනාව යන්නේ අපි සංඥා ටිකක් එක්ක කතා කරගෙන වෙන්න ඇති. ඒක ඉතින් මගේ දක්ෂකමක් තියෙන්න ඕනේ එහෙම කෙරුවට අනිත්‍යවටත් සමාන ප්‍රමාණත් ප්‍රධානකමක් දීලා කතා කරන්න. නමුත් මේක වෙදිලා තියෙන්නේ මේ මේ සංඥා චිත්ත දිට්ඨි කියන කාරණාවෙන් පටන් අරගෙන දිකට ප්‍රපංච කරන ගතියක් පේනවා. ඔය කියන කාරණා ඔක්කොම සත්‍ය නෙමෙයි. වැරදිත් නෑ. අර්ධ සත්‍ය වගේක් තියෙනවා. නමුත් මම හිතනවා ඔය වෙලාවට ඔය වගේ සංඥාවට පොර දාන්න යන්නේ නැතුව එන හිචිවිලි ඔක්කොම සංඥාවක් හෝ සංඥා පටලවිල්ලක් කියලා හිතන්නේ නැතුව ඉතින් නාම ධර්ම නාම ධර්ම තුන් ආකාරයට වැඩ කරන ස්වභාවයෙන් වේදනා සංඥා චේතනා වශයෙන් ඒක නිසා එකම දියක් අල්ලගෙන හපහපා ඉන්න ගියොත් අනිත්‍යවට ඇවිල්ලා අපිව පිරිසුදු කරන්න තියෙන අවස්ථාවක් නැති නිසා මේක මේ භවනාවේ මානසිකාරයෙන් පිටත් වෙච්ච වෙලාවට ගියේ අදහසක් නම් ඒ අදහසට ඉච්ඡර අගරු කරන්න යන්න එපා. නැවතත් හිත මානසිකාරයට දාන්න ඉන්න ඉරියව්වට දාලා බුදුන්තරන් සරල කරන්න. ඍජු කරන්න. අස්පනා පිට කරන්න. ওই කල්පනාවෙන් එන එක හැම එකක්ම හරීම රසවත්. හැබැයි ඒව තණ්හාවෙන් මාන්නෙන් දිට්ටි පිළලා. පුළුවන් තරම් ඒවා අවස්ථාවට ලක් කරන්න. විශේෂයෙන් භාවනා මේ අපි කියන මේ වගේ නේවාසික භාවනට ආපුවාම ප්‍රත්‍යක්ෂයට මුල් දීගෙන යනවා. ඉතාව කියන දේවල් කරුණවල විග්‍රහ කරන්න යෑමෙන් ඒ වැඩමුළුවට සම්බන්ධ වෙන අනික් අයගේ හිත එච්චර පිරිසිදු වෙන්නේ නැහැ. ඒකලස් වෙන්නේ අවුල් වෙනවා. ඒ නිසා මම එවැනි ප්‍රශ්න බාර ගන්න නැහැ. උපදේශයක් වශයෙන් කියන්නේ මානසික ආරයෙම හිත පාත්තගෙන යන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැනට මාස 5ක් තිස්සේ මම භාවනාව සතියෙන් කරගෙන යනකොට සක්මනත් කිසි කරදරයක් නැතු කරගෙන ගියා. ඒ වගේම වැඩි වාර ගණනක් කරනකොට ශරීරයේ හැම අංශකම ධාතු ප්‍රකට වුණා. එතකොට මට අවබෝධ වුණා අපේ ශරීරයේ හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන් නිසා ඒක වැඩි මං හිතට ගත්තේ නෑ. ඒ වුණාට ඊයේ අදයි මම වැඩි වාරයක්ම සක්මනේ යෙදිලා හිටියා හුඟක් වෙලපෑය. කාමාරකට වැඩි සක්මනේ යෙදුනාට පස්සේ පරියන්කේ ඉන්නකොට සම්පූර්ණම ඔළුවේ ඉඳලා යටිපතුල් දක්වාම ශරීරයේ ඇටකුඩු කරන උණ ගණ්ඩ වගේ ශක්තියක් එනවා. එතකොට මට වහන්සේගෙන් දැනගන්න ඕනේ. ඒ තුලින් දින මට ඒක කියාගන්න බැරි තරම් අපේ ආම්දරණේ හරිම වේදනාවක් ශරීරයට. ඒ තුල බලාගෙන ඉන්න අමාරුයි. වහන්සේගෙන් දැනගන්න ඕනේ ඒක බලාගෙන සිටිය යුතුද නැත්නම් ඒකේ බහැර වාපව සක්මනට මං වැඩිය. ඒ නිසා ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ ඒ තුලම ඉන්න බැරි නම් කොහොමද කරගන්නේ කියන එක දැනගන්න. මේක කිට්ටුවතාවක් දවසක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ශාරිපුත්‍ර සාන්ති සඳහන් කරනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හිතනවා මේ විදිහට අර ක්‍රියාශක්තිය වැඩිවීම වීරිය වැඩිවීමක් කියලා. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මම ශාරිපුත්‍ර සාන්තිට මන අරමුණලද වීරියෙන් යුතුව ගත කරන්න කියලා. එතකොට සාරිපුත්‍ර සාන්තිකෝක වීරිය නෙවෙයි ඔකට කියන්නේ උද්දච්ච කෙලෙසයක් ඔය තියෙන්නේ ඔය තැම්පත් කරගන්නේ කියන. නිසා ඒ වගේ අවිස්සෙන වෙලාව එනකොට තමයි දරා ගන්න බැරි නම් ඒ වෙනුවට මේ පස්සද්ධිය සමාධිය වගේ චෛසික ඉර දාලා මේක සමබර කර ගැනීමක් කරගත්තේ නැත්නම් අර අධිකව අධික වීර්ය විචිකිච්ඡාව එවිසිච්ච ගතිය වීර්ය චෛත්‍යිකේ වගේ කියලා හිතාගන්න ඉඩ තියෙනවා. මේක මම කියන්නේ නෑ වීර්ය චෛත්‍යික කියලා පටලවාගත්ත ගතියක්. ඒ නිසා ඒ වගේ වෙනකොට තමන්න තේරෙනවා නම් දැන් ඉතින් පාලනය කරගෙන යන්න බෑ කියලා හිමීට ඊට විරුද්ධ පැත්ත, tempat වෙන පැත්ත ඇති කරන්න ඕනේ. ඉතින් ඇත්තටම කල් ඇතුව ඇති කරගත්ත කුසලතාවයක් මතින් තමයි දැනගන්න ඕනේ. බොජ්ජංග වගේ ධර්ම මේක වැඩි වුණොත් මේක කරන්න, මේක වැඩි වුණොත් මේක කරන්න. හිත කුසීත වෙනවා නම් හිත අකර්මණ්‍ය වෙනවා නම් ධම්මවිචය විරිය පීති සම්පොජ්ජංග වඩන්න කියලා කියනවා. ඊට උනාට වෙලේ දරා ගන්න බැරි තරම් ඒක ධාතු මනසකාරය කියලා කිව්වත් එහෙම නැත්නම් මේ විචිකිච්ඡාව කියලා කිව්වත් එහෙම නැත්නම් වීර්ය වැඩි උනායි කියලා දැනගත්තොත් පස්සද්ධිය සුඛය උපේක්ෂාව වඩන්න කියලා කියනවා. ඉතින් මේ දෙක මේ වෙලාවේ තියෙන්නේ මේකයි මේක වඩන්න ඕනේ මේකයි කියන එක දැක ගන්නට සතියේ ඉන්න ඕනේ මැදට වෙලා මේ එක පැත්තකට අදින ගතියක් කියලා තේරුම් ගන්න. නිසා එතෙන්දී සර්වචන්සේ සඳහන් කරනවා සතිකෝ අහම් බික්ක වේ සබ්බත්තිකං වදාමි. වීර්ය වැඩි වුණත් අඩු වුණත් සතිය තියෙනවා. කොයි චෛසිකේ අඩු වුණත් වැඩි වුණත් ඒ නිසා මේක වැඩිවීම ධාතුමනසිකාර්යය කියලා යහ කල්පනා කියලා දාගන්න හිතුණට ධාතුමනසිකාර්යය කවදාකවත් අවහිර කරමින් මතු කරන්නේ. දරා ගන්න බැරි මට්ටමකට එන්නේ නැහැ. නිසා දරා ගන්න බැරි මට්ටමට ආවනම් මෙතන තියෙන මොකක් හරි මේ නීවරණට සම්බන්ධ කෙලෙසියක්. ඒකට බුදුන් සඳහන් කරනවා ගින්දර වැඩි නම් වියලි වාතේ පිඹින්න එපා. දර අමුද වේලිච්ච දර දාන්න එපා. වේලිච්ච ගොම වැරටි දාන්න එපා. ඒ විනෝඩ ගිනි පිඹින්න නැතකරන වේලිච්ච ද වේලිච්ච දර අයින් කරන ඒකට ගින්දර අඩු වෙනවා. ආනික සමබර කිරීම කියන එක මේ ධර්ම වැඩුවට පස්සේ යෝගාවිචිතය විසින් කළ යුතු සමතුලනයක්. ඒක මේ පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ වැඩක්. ඉතින් ඉස්ලාම තේරුම් අරගන්න මේ විදිහට දරා ගන්න බැරි මට්ටමට ආවනම් ඒ කියන්නේ මොකද්ද මේ පොල් පිට්ටු පාගනට වගේ එකක් උඩ ගිහිල්ලා. අන්න ඒක දැනගෙන ඒකට ප්‍රතිපක්ෂ ධර්මය වඩන්ඩ කවුරුත් නෑ යෝගාවචරට ඒ වෙලාව තමම තේරුම් අරගන්න. හුඟක් වෙලාවට අපි හිත වංචනිකව මේ වැඩි වෙච්ච ධර්මියෝ අඩු වෙච්ච ධර්මයේ ධර්මානුකූල දෙයක් කියලා හිතලා වංච කරනවා. උපේක්ෂාවෙන් බලන්න ඕනේ. උපේක්ෂාව සමහරලාට වික්ක සම්බොජ්ජංගය ඒ සූත්‍රයේ කොටස සත්‍යයනා කිරීමක් වගේ දෙයක් උනත් කරන්න පුළුවන් උපේක්ඛා සම්බොජ්ජංගංකෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ භවිලූකතෝ ආදි වශයෙන් තමන් අර මේ විසිලට හිතියව දන්නේ නැතු මේක පොඩ්ඩක් අපත් කරන්න. හරියට අර තෙල් හැලියකට තෙල් ටිකක් ඉන්දන වෙලාවක හැලිය උතුරගෙන ඇවිල්ලා වැක්කිරනොත් තෙල් හැලීම ඉවරයි. ඒකට වහාම ගින්දර අයින් කරලා තැම්පත් වෙන්න අයින් කරනවා. කිරියලියක් උතුරගෙන යනකොට පාට උතුරගෙන ගියොත් මහා කරගදක් ගන්නවා. බැක්ටීරියත් එහෙමයි. ඒකට ගින්දර අදින්න ඕනේ. එහෙම නැතුව ලිපේ තියලා ඉන්දර නැතුව සීතල වෙලා තිබ්බත් හේතු දෙවෙන් අහිතට දැම්බෙන්නේ නැත්නම් දර දාන්න ඕනේ. ආන්නේ දෙක බුදුසසුනේ බොහොම සරල උපමාවකින් පෙන්වන්නේ බොජ්ජංගවල මේ සමතුලිනේ කිරීම ඒක සියුම් කොටසක් බොජ්ජංගේ අනිස්සල්ලා පංච ඉන්ද්‍රිය වශයෙන් සමකිරීමකුත් කරනවා. වොජ්ජංගණ්ඩර ධර්ම හතක් අරගෙන සමතුලනය කරනවා. මේ ඔක්කොම ඉරට්ටේ අංක වලින් තමයි බුදුරජාණන්සේ තියලා තියෙන්නේ අසම බර දේවල්. සමබරව පවත්වාගෙන යන්නේ කියන එක ස්වභාවයෙන් වෙන්නේ නැහැ. දැනගෙන ඒකට අදාළ ප්‍රතිපක්ෂ ධර්මය ප්‍රතිනිධිය කියලා කියනවා. පාවිච්චි කරනවා කියන එක කලපුරුද්දෙම කරන්න. ඒක කරන්න බැරි අපි මේ වැරදිල්ල හරි දෙයක් විදිහට අර්ථකථන දෙන්න හදනවා. දුන්නොත් කාටවත් කරලා උදව් කරන්න බෑ. ඒකෝර තමයි චිත්ත tattve, දිට්ඨි tattveට මේ සංඥා tattve, චිත්ත tattveටපත් උනායි කියලා කියන්නේ. එහෙම වුණොත් බෙහෙත තියේදී ඇවිස්සෙන වැඩ තමයි කෙරෙන්නේ. එනිසා ඒක බේරන්න තියෙන එකම ක්‍රමේ ධර්ම සාකච්ඡාව විතරමයි. දැනගෙන මේ ඕනට වැඩි ඇවිස්සෙනවා නම් ඒක දහතු මනස්කාරය වෙන්න බෑ. දහතු මනස්කාරණව අවසන් බෑනේ. එහෙනම් මම කරන්න ඕන පස්සද්ධිය හෝ සමාධිය හෝ උපේක්ෂාව වඩන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අදාළ පුජ්ජංග ධර්ම වල තියෙන මේ වගේ දෙයක් මෙනෙහි කරන්න ඕනේ. ගාතාවක් සජ්ජායනා කිරීමක් වගේ දෙයකින් හෝ නැත්නම් එහෙම කල්ැතුව පසද්ධිය සමාධියක් උපේක්ෂාවක් ඇති වෙච්ච තත්ත්වයක් සීපත් කරලා හෝ මේ හැලිය උතුරන දෙන්නේ නැතුව පරිසම් කරන්න. දැන් අපි පටන් ගත්ත බලාපොරොත්තු වෙච්ච කාලය સમાප්තයි.